හිත සමාධිගතව විට සිටින ආසනයේ එසවීමක් ඇති වෙනවා මේ අවස්ථාව සමාධියෙන් පීති මාස කායෝ පස්සද්ද දැන් මේ විදර්ශනා භාවනාව කලාගෙන යනකොට සමාධිගතෙද ඉස්සෙල්ලාම පහළ වෙන එක තමයි සැහැල්ලු මේ ඇහැඩුව වැටෙනවා ආසනයේ මුල ගියාවා ශාරීරික ආකාශිත ලැබුණා එහෙම දැනෙන්න පටන් ගන්නවා මේක කියනවා පස්සද්ද ඒකට බාහිර විශාල සුඛයක් එනවා පස්සද්ද කායෝ සුගන්ධි මනසට හිතන සුඛයක් එනවා නිරාමිෂ සුඛයක් පංචකාම සුඛයක් නෙමෙයි සුඛිනෝ සමාධිය. ඒ සමාධිය වර්ධනය කරනවා ඒ සුවේ. එහෙනම් සුවේ සමාධියට හේතු වෙනවලු සමාධිය යථාභූත ඥානවත්යට හේතු වෙනවා. එතකොට නිවන අවබෝධ කරගන්න විදර්ශනා වැඩෙනවා සමාධියට. ඉතින් ඒක ආකාශයෙන් දියා කියලා ඒක විශේෂ දෙයක් කරන්න දෙයක් නෑ. ඒක සමාධි වඩන කෙනාට ලැබෙන ප්‍රතිඵලයක්. ඒක දැනෙන ස්වභාවයක්. ඒකට හිත පදින්න යන්නත් එපා. ඒක ඒකේ ස්වභාවයක් කියලා දැනගන්නා මිස නිදහසක සිත තියාගෙන නිදහසින් ලෝකේ අසහලතේ මිදීමේ කොච්චර සාන්තුව පරිසරයක් නිවන හිත පිට වරින් කුතිය වලට ඕන. දැන් මේ ආර්ය මාර්ගයේ වර්ණා ඉති කළ යුතු භාවනා පිළිබඳව පහදලා දෙන්න ඕක තමයි මුලදීම තිබුණේ. කලින් ප්‍රශ්නේ විස්තර කළේ ඒකයි. කළේ ඒකයි හිතිය කරගාම විදර්ශනා මාර්ගය වැඩෙනවා. ඉතරම දහම් අවබෝධ කරගන්න බලන දහම් අවබෝධ කරගත්තාම ලෝකේ මොනවද අල්ලන් තියෙන්නේ අත්හැරි මේ සාන්තිය මේකක් දැක්කාට පස්සේ නිවනට අරගෙන ඒක ඒතං සන්තං ඒතං පනිතං යද්දා සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපති නිසග්ගෝ තණ්හා ප්‍රේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන අදහස තමයි ඒ අත්හැරීම වැලී මිදියාම කොච්චර සාන්තව ප්‍රණීතද මේ සියලු සංකාරයන්ගේ සමතේටපත් කිරීම මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල මේ පංචස්කන්ධයේ බැඳීමේ වෙන්වීමක් ඇද්ද සෝස්නාවී ක්ෂේවීමක් ඇද්ද රාජයන්ගේ වෙන්වීමක් ඇද්ද මේ ශරීර ආරණාව මේ ලෝකෙට බැඳින්නා වූ සත්‍යයන්ගේ මේ ක්ලේශ වලින් නිරෝධයක් ඇති. අන්න ඒකම සාන්තයි සොනිකයි. එන අවිල ලෞකික අරමුණක් නැහැ. ඔය ලෝකෝත්තර වූ නිවන අරමුණු කරගෙන හිතවන්නා ඉදක. මේ බුදුරණන් හත්ය අරමුණක් ඇතුව හිතවලන්නත් නැතුව හිතවලන්නත් ක්‍රම දෙකක් පෙන්නවා. නැතුව හිතවන්න ක්‍රම තමයි නිවනට හිත පිරවලා වන්න කරන්නේ. ඒකනේ හිත පිටන්නේ නැහැ විතරාගී විත දෝෂී විත මොහේ උතුම් ගුණයක් අරගෙන අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයක් අරගෙන ඒ බඳු වන්නා වූ ගුණයක්යි තමන්ගේ ත්‍යාග ගුණයක් ඒ වගේම සීල ගුණයක් සිහි කරමින් ඉස්සෙල්ලා බලන්න. ඊට පස්සේ සමාධිය ඇති වුණාම සමාධිය ඇති කරගන්නයි මේක වැඩි කියලා ඒ ගත් කලමුණ අත්හැරලා ආයි හැරයක් සියලු අරමුණු අහකලා නිවන් දැහිලා පිටවයි දුකිය බලන්න. ආයි හැරයක් අරමුණක් නැතුව බලන්න. ඔය ක්‍රම දෙකෙම වැඩි හැකියි. ඔබ තේරුම් ගන්න ඕනේ.